අපි යනුව දැන් දේශනා දෙකක හමු වීමක් સમાප්තියක් සටහන් කරගෙන තියෙනවා. ඒ අනුව අපි තේරුම් අරගෙන තියෙනවා නැත්නම් තේරුම් ගන්න ඕනේ මේ නමයක් වූ මේ ප්‍රධානියංග වලින් සෑහෙන දුරට ඉදිරියට ගියාට පස්සේ තමයි කෙනෙකුට මේ ඥාන දර්ශන විසුද්ධිය කියන එක ලැබෙන්නේ. ඒක ඇත්තටම කියනෝනම් අර මෙතෙක්කල් කරගෙන ගිය විසුද්ධි නැත්නම් ඒ ප්‍රධානියංග වල ගැම්මට සිද්ධ වෙන දෙයක් යෝගාවචරට ලැබෙන අතවාසියක්. ඒකට අපි මුල පුරන්නේ ඒ ගැම්මට හරියට දුවන තරඟයකට සැරසෙන් එළවෙන් යා කියලා යා කියනකොට අපි පණින්න බලන් ඉන්නා වගේ ඒ ආරම්භය ලබා ගන්න අපි මේ ධර්ම ගමනේ සීල විසුද්ධිය. ඒක නිසා ගිහි බෞද්ධ ප්‍රතිපදාව තියෙන්නේ දාන සීල භාවනා කියලා. නමුත් පැවිද්දන්ගේ නැත්නම් පූර්ණ කාලින භාවනා කරන අයගේ ප්‍රතිපදා පටන් ගන්නෙ සීල සමාධි ප්‍රඥා කියලා. ඒ නිසා මේ සීල විසුද්ධියෙන් තමයි අපි බැස ගැනීම සිද්ධ වෙන්නේ. එතකන් අපි වටේ කරකැවෙන එකයි වෙන්නේ වනාතේ කරකැවෙන එකයි කරලට බැහැගන්නේ වතුරට බැහැගන්නේ සීලවිසුද්ධිය. ඉතින් සීලවිසුද්ධිය තමයි අමාරුම දේ. ඒක මේ සීලවිසුද්ධිය ඇත්තම කියනවා නම් ඥාන දර්ශන විසුද්ධිය තියෙන කෙනාට විතරයි සීලවිසුද්ධිය කරන්න පුළුවන්. ප්‍රඥාව තියෙන කෙනාට විතරයි සීලය කරන්න වෙන්නේ. නමුත් පෙනුමට තියෙන්නේම නෙවෙයි ප්‍රඥාව ලබා ගැනීමට සීලෙන් පටන් ගන්න කියලා. ධර්මයේ තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ හැටියට සීලවන්තෙක් වෙන්නම ප්‍රඥාව තියෙනවා. ප්‍රඥාවන්තෙක් වෙන්න සීලය තියෙනවා. මේ දෙකම එකමයි. ප්‍රඥාවන්තයා සීලවන්තයා සීලවන්තයා ප්‍රඥාවන්තයා සීල පරිපූර්ණෝ හෝති ප්‍රඥා. ප්‍රඥා පරිපූර්ණෝ හෝති සීල. සීලේ නැත්තම් ප්‍රඥාව නැහැ ප්‍රඥාව නැත්තම් සීලේ නැහැ. නමුත් එහෙම නෙවෙයි ලෝකයා කියන්නේ සීල් ලකින්නේ මොඩියෝ. ප්‍රඥාව තියෙන කට්ටිය තමයි කියක් හරි හම්බ කරන රටේ ලෝකේ ජීවත් වෙන්නේ මේ මොඩයා මොඩ මිනිස්සු ඔය සීල් ලකිනවා කියලා. ਸਰවඥාන්සේ සඳහන් කරගෙන සීල තමයි ප්‍රඥාව කියන්නේ. ප්‍රඥාව තමයි සීල කියන්නේ. සීලවන්තයර තමයි ප්‍රඥාව තියෙන්නේ. ප්‍රඥාවන්තයර සීලය තියෙන්නේ. ඒ නිසා අපි සීල රකින්න පිරිසක් වශයෙන් දන්න කොච්චර අමාරුද කියලා. ඒකට බහැපු කෙනා විතරයි දන්නේ ඒකේ තියෙන අමාරුව. අනික කට්ටිය හිතනවා සීලයක් කියන්නේ මොකද්ද? සුදු ඇඳගෙන අත පිට අතත් යන ඕ ඉන්නේ කෙනෙක් ඕකට කාට කරන්න බැරිද? අපි වගේ පුළුවන් නම් හිටපල්ලකෝ මාළු කඩේ, අපි වගේ හිටපල්ලකෝ ගෙන්න ගම්පොළවේ, අපි වගේ අපිට අභියෝග කරනවා. කරන කෙනා දන්නවා මේ සීලයක් දිගට ආරස ගන්න මොනතරම් ප්‍රඥාවක් අවශ්‍යද. ඒ නිසා සීල විසුද්ධි ප්‍රධානියංගේ තමයි අපි වතුරට බැහැ ගන්න තැන. ගෝධනේ තාම වතුරට බැලවත් නැහැ. වතුරට බැස්සනම් දිගට ඉන්න බෑ. ඊට පස්සේ වතුර දිගටම ගලනවා. දිවල කපාන පීනන කෙනාට විතරයි යන්න පුළුවන්. ඒ විසුද්ධිය සීල විසුද්ධිය හුදෙක් චිත්ත විසුද්ධිය සඳහා නැත්තම් සීල කළා එතන නතර වෙන තැනක් නෙවෙයි. චිත්ත විසුද්ධියක් ලබන්න සීල විසුද්ධියක් තියෙන්න ඕන නිසා සීල විසුද්ධිය යාවදේව චිත්ත විසුද්ධත්තාය හුදෙක් හිත පිරිසුදු කර ගැනීම සඳහා ඒ නිසා යම් කෙනෙකුට සීලය තියෙනවා නම් එයාගේ හිත ස්වභාවයෙන් පිරිසුදුයි. මේ සීලය තියෙන කෙනාගේ හිත වික්ෂිප්ත වෙනවා නම් ඒකට සීලබ්බත පරාමාස කියලා කියනවා. ඒක නෙවෙයි සීලය කියන්නේ. සම්මාසිසිය සම්‍යක් සීලය කියලා කියන්නේ ත්‍රිජානවාංශයේ සඳහන් කරන්නේ අවිප්පටිසාරත්ථාය ආනන්ද කුසලානි සීලානි සීල කුසලයේ තියෙනවා නම් කුසල සීල් රකින්නවා නම් හිත විපිලිසර නැහැ යම් කිසි කෙනෙක්ගේ විනය නිසා ධර්ම නිසා හිත විපිලිසර වෙලා තියෙනවා නම් පැහැදිලිවම කියන්න පුළුවන් ඒක සීලබ්බත පරාමාස ඉතින් ඒක තමයි හුඟක් පැවිද්දන්න වෙලා තියෙන්නේ පූර්ණ කාලිනෝ ගිය ගමන් අල්ල ගන්නව අර මොකක් හරි දෙක එකක් හයියේ අල්ලන පුදුමාකාර විඳ විල්ලක් වෙන්න වෙනවා මේ හැම තිල්පදයක්ම ඉසේකක්ම ඒක දීලා තියෙන මේ චිත්ත විසුද්ධිය පිළිහිත පිරිසුදු වීම පිළිස. නමුත් ඒක වෙනකොට වෙනකොට චිත්ත විසුද්ධිය ලැබනකොට අපි කොච්චරක් සීලබ්බත පරාමාස කියලා කරගහගෙන හිටපු හනමිටිය බිම තියන්න ඕනද කියන එක භවනා ගොඩාක් කල් ගියාට පස්සේ තේරෙනවා. එතකන් අපි ගොඩාක් මේ ආලවට්ටම් කරගෙන ඉනවා සීල කියලා හිතාගෙන. ඒ නිසා චිත්තවිසුද්ධිය තියෙන කෙනාට හිතා ගන්න පුළුවන් අන්නේ චිත්තවිසුද්ධිය තියෙන චිත්තක්ෂණේ විතරයි හරි සීලේ තියෙන්නේ. හරි සීල තියෙන හැම වෙලාවෙම හිත පිරිසිදු වෙනවා. සතුටක් තියෙනවා. අනේ අපි දුස්සීලයන් අතර සිල්වත්ව ඉන්නවයි කිය. අනිකේ ඔක්කොම තණ්හාමාන දිට්ඨිය වලට හේතු වෙන්න පුළුවන්. ඒකට අපි සීලබ්බත පරාමාස කියනවා. මේ චිත්තවිසුද්ධිය ආව දේව දිට්ඨිවිසුද්ධත්තාය. චිත්තවිසුද්ධියක් උනාට පස්සේ තමයි තේරෙන්නේ අපි මෙතෙක් කල සංසාරේ මොන තරම් නන්නත්තර වෙලා පිස්සු දිෂ්ටි වල හිටියද කියලා. ඉතින් ඒක චිත්තවිසුද්ධියක් ඇති ආයත විතරයි දිට්ඨිවිසුද්ධිය කියන එක බොහොම හිත රිදෙන විදිහට භාවනා කරන එක්කනට ඇනෙන විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බ්‍රහ්මජාල සූත්‍රයේ දිට්ඨි විසුද්ධි එනවා 62ක් දිට්ඨි තියෙනවා 62කින් 43ක්ම තියෙන්නේ හිත පිරිසුදු කරගත්ත අයට. චිත්ත විසුද්ධිය ලැබපු අයට විතරයි දිට්ඨි විසුද්ධිය තියෙන්නේ. 49%ක්ම වැරදි දෘෂ්ටි තියෙන්නේ හිත පිරිසිදු වෙච්ච අයට. ඔන්න හිතා ගන්නකෝ. ඒස භාවනා නොකරන එක හොඳයි. භාවනා කෙරුවොත් දිට්ටි එනවා. 110 43ක් තිබ්බට පස්සේ තව 13ක් තියෙනවා හොඳ ප්‍රඥාවන්තයාට විතරයි. ඒ ප්‍රඥාවක් නැති හිත හදපු නැති මිනිහට මොනම දිට්ටියක්වත් නැහැ. ඌට දෘෂ්ටි ප්‍රශ්නයක් නැහැ. ඌට තියෙන්නේ පාන් කීයද ගණන්, පරලු පාන් වලට සුදු පාන් ගණන්ද, ඩොලර් එක කීයද, රත්තරන් කීයද, යකඩ කීයද එච්චර ඌට තියෙන්නේ. මේ භාවනා කරන ඥානවන්තයින් විතරයි දෘෂ්ටි තියෙන්නේ. ඒක යාට තේරිලා මට දෘෂ්ටියක් තියෙනවා කියලා තේරුම් ගන්නට චිත්තවිසුද්ධියක් ලැබෙන්න ඕන. ඊට පස්සේ ධිට්ඨිවිසුද්ධිය හදාගත්තයි කියලා කිව්වට පස්සේ ඊට වැඩි උර චක්‍රමාලයක් ඔලුවට වෙනවා කාංකා විතරන විසුද්ධිය හැමදේම සැක හිතෙනවා. සීල විසුද්ධි, ධිට්ඨි විසුද්ධි, චිත්ත විසුද්ධි සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි යොර්ණාට පස්සේ මනුස්සයට පේනවා මොන දේමුත් අපි කරන්නේ අකුසල් කියලා. පුදුමාකාර කාංකාවක් එනවා. සැක සංකා කාංකාවක් එනවා. එතකොට තේරෙනවා අපි මෙතෙක් කල් උත්සාහ කරලා හම්බ කරපු දේවල් ගෙවන්න හිටපු දවසේ තමයි තේරෙන්නේ මේක කොහොල්ල බබාලවා ගලවන්න බෑ. එතකොට පුදුම සැකයක් එනවා. අනේ මෝඩකම හොඳද? පොට්ට විච් එක හොඳද? කන් ඇහෙන්නේ නැති එක හොඳද? බීරි වෙන එක හොඳද? අතපය නැතිනම් හොඳද කියලා හිතෙන තරමට හිතනවා. මොකද පුළුවන්කමක් තියෙන හැම කෙනාම කරන්නේ ඔය සීලයයි චිත්තයයි දිට්ඨියයි අවුල් කරගන්න එක තමයි. ඒක නිසා ඒ එන සැකය ditthi visuddhi ඉවරනට පස්සේ එන කාංකා විතරන විසුද්ධිය එනකොට ඔච්චර කෑවට දිරවන්නේ පැදුරු වෙලා ගතට නිින්ද යන්නේ බැලූ බැලූ කෙනා පේන තියෙන්නේ මුර්ගසම් වැසර තෙමිලා වගේ ඔක්කොටම පිස්සු ඉන්න හරියක් කරන හරියක් ඔක්කොම කරන්නේ නොමකටමයි තල්ලුව දාන්නේ ඉතින් ඒකට මේ මිනිසුත් එක්ක ඉන්නේ කොහොමද බුදුමාකාර කාංකාවක් එන්න පටන් ගන්නවා. එතකොට තමයි තීරණ පටන් අර ගන්නවා මේ විෂම ලෝකේ කොහොමද සමහිත පාත්තන්නේ? කොහොමද කොස් කපන්නේ? කෝල් ගා ගන්න නැතුව. කොහොමද පොල් තෙල් ටිකක් කලින්ම අතේ ගාගෙන භූමි තෙල් ගාගත්ත ප්‍රශ්නයක් නෑ. පොල් තෙල් වගේම. මොකද කෝල්ල බබාලා තමයි මේකේ ඉන්න හරියක් ඉන්නේ. ඉතින් කවුරු හරි හිතනවනම් අනේ manussත්ත්ව ප්‍රතිලාභය හොඳයි කියලා අනේ මේක එහෙමනම් තිරිසන් ලෝකේ කොහොම කොහොල්ල ගෑවෙනවද? പ്രേත ලෝකේ අපායේ බ්‍රහ්ම ලෝකවල කොහොම ගෑවෙන්නේ නැද්ද කියලා පුදුමාකාර සැක සංකාතෝගයක් එන්න පටන් ගන්නවා. අපි හිතමු සල්ලාන මිත්‍රේ කාම්බුනා බණ තේරුම් ගත්තා තමයි මෙතෙක් සීල චිත්ත දිට්ඨි විසුද්ධි වතෙන් විසුදු කරන සැක උපදවගල වැඩක් නැහැ. මේකෙන් හොදක් වෙන්නේ නැහැ. අපි ඉතල කොහමද සද්ධාව ඇති කරගන්න ඕනේ කියන අමුතු සද්ධාාවක් එනවා. ඕකප්පන සද්ධාව කියලා ප්‍රසාද සද්ධාව නෙවෙයි. තේරෙනවා මේ යන්න පාරක් තිබේ නම් ඇස් හොඳට පෙනේ නම් කිම බැදිවල යන්නේ මං මුලා වූ එක කුසෙයි. කොයි එකා ගියත් මට වැඩක් නැහැ. මුළු ලෝකෙම ගියත් මට වැඩක් නැහැ. එතකොට මේ කාංකා විතරන විසුද්ධිය යම් කිසි කෙනෙක් තේරුම් ගත්තොත් මේකට බුදුන්ගෙමුත් වැඩක් නැහැ. ධර්මෙත් මාගේ හිතේ විශ්වාසය විතරයි. සර්බලදාහරි දෙවියන් වහන්සේ හෝ දෙවියන් වහන්සේ වෙතියා බුදුහාමුදුරුවොත් වැඩක් නැහැ. බුදුරජාණන්සේ කියනවා මේකදී මට උදව් කරන්න බෑ. උඹ උඹ ගැන විශ්වාස කරපන්. බාපු පාර විශ්වාස කරපන්. බුදුහාමුදුරුවෝ මාර්ගදේශකෙක් විතරයි. එතන ගියාට පස්සේ තමයි ඒ කෙනාට මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි මේක පාර මේක නොමාර්ගය කියලා තේරෙනවයි කියලා කියන්නේ විසුද්ධි ගානකට පස්සේ. එතකම්ම අපි අමාර්ගය තමයි මාර්ගය කියලා හොයන මාර්ගය තමයි අමාර්ගය කියලා ප්‍රති ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. මේක තේරුණ දවසේ හිතනවා අපි මේක දන්නේ නැතුව වාහනේ ගියර් එක පස්සට දාලා සීදී කොච්චර පෑගුවත් යන්නේ පස්සටනේ. ගියර එක රිවර්ස් එකට දාලා තියෙන්නේ. ඉතින් අපි නැගලා ස්ටාර්ට් කරලා පාගනවා ඉස්සරහා බලාගෙන. යන්නේ පස්සට. මේ ගියර එක ඉස්සරහට දාගන්න එක. කවුරු හරි කරලා දෙයි කියලා හිතනවා. කද්දාවත් නැහැ. අර සමන් කරපු තක తీරු ටිකන් විතරමයි උදව් කරන්නේ. අනේ මේක තක తీරුකම. මේක නොකර හිටියනම් හොඳයි. තක తీරුකම තමයි අමාර්ගය කියන්නේ. අමාර්ගය නොකර ඉන්නවනම් හොඳයි කියලා මාර්ගය අමාර්ගය දෙක තේරෙනකොට ওই විසුද්ධි සෑහෙන ගාණක් ඉදිරියට ඇවිල්ලා. ඊට පස්සේ තමයි ඒ කෙනා ප්‍රතිපදාවට වැඩේ. එතකන් මේ මේ අතු ගොඩක් තියෙන පාරක කොයි පාරේ යන්දෝ කියලා දන්නේ නැතුව. අපි මේ සසර දනව්වේ මම ආසරණ වෙලා වගේ මට හිතෙන්නේ බුදුහාමුදුරනේ ඔය අඬ අහෝගයට බුදුහාමුදුර මොනව කරන්නේ? කාපු රාත්තල් ගාන දැනගන්න. මෙච්චරක් මඩ කාලා තිනා. ඒක තමයි හරි පාට යන තියෙන එකම උත්තරේ. කිසිම කෙනෙක් බුදුහාමුදුරුවෝ ඇතුළුව කිසිම කෙනෙක් පළවෙනි සැරේටම හරි පාර තේරුවේ නැහැ. බුදුරජාන් වහන්සේත් අන්තිම පස්චිම භවිකව අවුරුදු 6ක් දුෂ්කරවත පුරණ කොට අපිට හිතා ගන්න බැරි දේවල් කරලා තියෙනවා. කරලා කළා තමයි පාර හදාගත්තේ. ඉතින් ඒක නිසා කහට හරි මේක පාර මේක අමාර්ගයේ තියෙන තේරෙනකන් අපි අනුන්ට කියපු පච්ච ප්‍රමාණය. අනුන්ට මේක කරපන් කියලා දීපු උපදේශ ප්‍රමාණය. තමනුත් පාර දන්නේ නැතුව බය හිතෙනවා. අද ලෝකෙ මේ ආගමට ධර්මයට නිවනට මේ මඟ පෙන්වන කෙනෙක් මේ මාර්ගය අමාර්ගය දෙකවත් දන්නේ නැතුව අනුන්ට පාර පෙන්නකොට බුදුරජාණන් කියන්නේ අන්ධ પરම්පරාවක් වගේ ඉස්ලා යන එකත් පොට්ටයක්. ඒ කන වැල අල්ලන එකත් පොට්ටයක්. ඒ කන යන අල්ලගෙන යනත් පොට්ටයක්. ඉතින් ඒව ලෝකෙකනේ බුදු කෙනෙක් පහළ වුණේ. මේ අන්ධ භූත ලෝකේ ඊට පස්සේ දැන් මේ බුදුහාමුදුරු කියන්නේ හරිත වැරදිද කියලා බෞද්ධයන්ට සැකයක් තියෙනවා බුදුරජාණන් කිව්වොත් මේ ඒකායනෙ අයම්පික්ක වේමග්ගෝ සතිපට්ඨාන කියලා ඔය සතිපට්ඨානෙම ඔක්කොම කරන්න පුළුවන්ද ඕ මෛත්‍රී නැතුව බෑනේ කරුණාව නැතුව බෑනේ බුද්ධානුස්සතිය නැතුව බෑනේ අරක නැතුව බෑනේ මේක නැතුව බෑනේ කියනවා මිස මේ සතිපට්ඨානයේ කියන මේ සත්‍යයමයි කරන්න තියෙන කියන එක කියනකොට බෞද්ධයන්ට ඒක තේරුම් කළ දෙන්න අමාරුයි මුස්ලිම් මිනිසෙකුට වැඩියි කතෝලික කෙනෙකුට වැඩියි. එහෙම නැත්නම් පොඩි දරුවෙකුට වැඩියි. ඔය පාර්ලිමේන්තුවේ තිබ්බ අපේ වැඩසටහනක් ඒකට හොඳටම පාර්ලිමේන්තුවේ අවුල් දවසක් ඒ නිසා කාටවත් එන්න බැරුණා කතානායකතුමයි ලේකම්නුයි උපලේකම්නුයි දෙමළ മന്ത്രി ඇමතිවරු ටිකෝ ඇවිල්ලා හිටියා පාර්ලිමේන්තුවේ ස්ටාෆ් එකේ ඔක්කොම ඇවිල්ලා හිටියා ඊට පස්සේ දේශනා ඉවර වෙලා මේ වෙච්ච සිද්ධියකදී අපි ගියා මේ ඇමතිවරයෙක් හම්බෙන්න සාමිනාදන් කියලා. හරි ෂෝක් මිනිස්සයා දෙමළ මිනිස්සයා අපොයින්ට්මන්ට් එක දුන්නේ 3ට. ඒ මිනිස්සයා යනකොට තමයි බත් කන්නේ දවල්ට. ඉතින් පැයකමාරක් විතර කතා කරලා මම කව මේ සතිපාසල කියලා එකක් තියෙනවා තේරෙන්නේ නැහැ. Mindfulness hmm. ඉතින් මම පැය විනාඩි 40ක් විතර එයාට කිව්වා මෙහෙම මෙහෙම කරනවා අපි ළඟදිව සම්මන්ත්‍රණයක් තියෙනවා ඔක්කොම වෙනවා කියලා මිනිහා කිව්වා ඉතින් මගෙන් පූර්ණ සහයෝගය දෙනවා මේ පොඩි ළමයිගේ වැඩක් නම් කියලා 40 විනාඩියේදී 40 වෙනි විනාඩියේදී මම කිව්වා මේක බුදුරජාණන් වහන්සේ කියූප එකක් කියලා. අනේ හාමුදුරනේ කලින් ඕක කිව්වනම් මට පැහැදිලි වෙනවනේ. ලෝකේ පහළ වෙච්ච උත්තරම පුද්ගලයානේ ඔබ වහන්සේ මේක නොකිය නෙමෙයි කතා කරන්නේ. මේක කියන්නකෝ කෙලින්ම. මං කියයි අපි නොකිය කතා කරන්නේ මොකද මේ කියලා තිබ්බට කවුරුත් ගණන් ගන්නෑ. එහෙම කරන්න එපා හාමුදුරනේ. මං කිය අපි සෙකියුලර් යන්න තීන්දුව කරලා තියෙනවා. කිව්වට ගණන් ගන්නෑ. මේ බුදුහාමුදුර කිව්වයි කිව්වනම් මම මේ ප්‍රශ්න අහන්නේ නෑනේ. කෙලින්ම කරන්න සංස මුකුත් බය වෙන්න බෑ හැබැයි එකක් තියෙනවා. ඔය බුදුහාමර කිව්ව දේවල් තේරුණා පොඩ්ඩලමින්ට නම් තේරෙන්නේ නැහැ කිව්වා. ඉතින් මං කෝ මායි කාලයට තේරෙන්නෙත් නැහැ. මේ බෞද්ධෙක් නොවන මිනිස්සෙක් මේ බුදුරජාණන්සේ කිව්වයි කිව්වහම එක වචනයකට මෙච්චර ගරු කරනවා මේ බෞද්ධයන්ට මේක කියලා දෙන්න බුදු අම්මේ එක මේ ටොපියක් අතර තියලා බලලා බලාපන් අහලා බලාපන් ගඳ බලපන් රස බලපන් කියලා මේ ටොපිය රස කියලා දෙන්න මේ සතිය කියන එකේ රස කියලා දෙන්න මොන જાති කිව්වත් තාම සැකයි ඒ තියෙද්දි මේ මාර්ගය මාර්ග දෙක තේරුම් අරගෙන ඉන්නවයි කියලා හිතාගෙන ඉන්න කට්ටියක් තියෙනවා. ඉන්නකද අනිත් කියලා දෙන අය කට්ටියකුත් ඉන්නවා. ඉතින් මේ මේ මාර්ග ඥානය මාර්ගය මාර්ගේ තේරුම් ගත්ත කෙනෙකුට තේරෙනවා මේ සංසාර කියලා කියන්නේ අන්ධ භූත ලෝකයක්. අන්ධයන්ට අන්ධයන් පාර පෙන්වන ලෝකයක්. ඒකෙන් තේරුණාට පස්සේ තමයි ප්‍රතිපදාවට වැටෙන්නේ. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ ඊට පස්සේ පාර තියෙනවා. ඒක දිගේ අනේකයි තියෙන්නේ දැන්. මෙතෙක් වගේ අර හේදෝ මෙහෙදෝ කියලා අන්ධය බදල් නැහැ. ඉතින් ඒ තියෙද්දිත් ඒ Taman යන පාර තියෙද්දි අම්මට තාත්තට කියලා දෙන්න යනවා දරුවන්ට කියලා දෙන්න යනවා කියන ගියාම ආයෙත් අනාගත. මේ ගැම්ම ගියාට පස්සේ තමයි ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ සුද්ධ වීමේ කෙලවර තමයි ඉබේම එයාට තියෙනවා මං අපාර හරි මේක තමයි කලියුත් කියලා. ඉතින් ඒ නිසා සීල විසුද්ධියේ පටන් ඇති කරන ගැම්ම තමයි ඥාන දර්ශන විසුද්ධියේදී Tamanට විභාග ලිව්වට පස්සේ පාස් කියලා කිව්වා වගේ තෑග ලැබෙනවා. ඉතින් මේක පිළිබඳව කියනකොට ඒ බුරුමේ පණ්ඩිත ස්වාංශ කියනවා මේ මග්ග මග්ග ඥාන දර්ශන විසුද්ධිය පවු කළ ඥාන දර්ශන විසුද්ධියේදී සිදුවෙන සංසිද්ධිය යෝගාවචරයට කියලා දෙනවා නම් උනන්දුවෙන් කටයුතු කරන යෝගාවචරයට කියනවා නිකමට හිතන්නේ කියලා මේ පරණ ගැමියෙක් කච්චේරියට යන උපන්න සාතිකයක් ගන්න. ඉතින් මිනිස්සයා බස් කියලාගෙන බස් ගාස්තු ගන්න 10 11 වෙනකොට දෙන්න ගියාට පස්සේ ඔන්න අර මුරකාරය හෙල්ල හෙල්ලෙකුත් අතේ තියලා මොකද තමසේ මේ ආවේ කියලා අහනවා. ඒතර කියනවා අනේ ආර්ය මහත්තයෝ මෙහෙමයි උප්පැන්න සාතිකී ගන්න බෑ බෑ ඔයලාට එළ බෑ හෙට උදේ 8ට එනවා. ආයිද මේ මාසේ ගේල පහුවෙන්දා රෑ පුදියන් ඉඳලා එහෙ හරි. පහුවෙන්දා උදේ 8ට ආවට පස්සේ ආරච්චල්ට ගිහිල්ලා කියනවා මෙහෙමයි ඔන්න එන්න කිව්වා මං 8ට ආවයි කියලා. ආ අද නෑ කියලා ඔන්න පෙන්නවා කන්තෝරුව. එතෙන් යනකොට එතනක් තියෙනවා පොලිමත් 10 වෙනකන් ඉන්න ඕනේ. 10ට අප එතන ඉන්න මනස ඔළුව දාලා යන මොකද කියන මේ උපැන සාතිකයක් ගන්න තමයි ඇප්ලිකේෂන් පුරනවද නෑ යනෝ යන්නේ එහෙම කොහොමද ඇප්ලිකේෂන් කරන්නේ ඇප්ලිකේෂන් ගන්න තියෙන්නේ මෙහෙ තියෙන්නේ ඒක කරගෙන කියලා පුරවන්න තමසෙම ලියන්න යන්න එපා මේ නොතාරිස් කෙනෙකුට ලව ලියව ගන්නවා ඉතින් අර මංසා ගිහිල්ලා අරක ඉදින් කරඬුවක තියාගෙන ගිහිල්ලා කාට හරි දීලා අසම් කරනාට පස්සේ අර කාර්ලා අරවත් ඇතුළට ගන්නවා ඒ තුන්වෙනි හතරවෙනි දවසේ කාර් ගත්තට පස්සේ කියනවා දවස් තුනකින් එනවා ඊට පස්සේ ඔන්න අරකේ මේ මිනිස්සයා බලලා හරියක් දාලා මේක ගිහලා ඊගාව කවුන්ටරේට දානවා. ඊජි මිනිස්සයා ආයෙත් දාලි වල බලන ඊට පස්සේ කරන මේ පල්ලේ තට්ටු වැඩි වෙලා ඊග උඩ තට්ටුවේ අසවල් කාමරේට යනවා. ඒ තට්ටු ඉවරම කරලා ඊගාව තට්ටුවට නගනවා. තට්ටු හතක විතර අර කොලේ අස්සම් කරන් ඉඩ නැති වෙනකන් අස්සම් කරනවා. මේ මිනිස්සට මොනවක්වත් තේරෙන්නේ නැහැ. අරන ගියාට පස්සේ දැන් කියනවා අන්තිමටම CC අස්සම් කරනවා. චීෆ් ක්ලාක් අස්සම් කළා කියනවා හෙට ලොක්ක එනවා. ලොක්ක ආවහම මේක අස්සම් කරුවට පස්සේ තමයි මේක වළංගු වෙන්නේ. ඉතින් අර මනුෂයා සුදු ඇඳගෙන පිරිවටක් බැඳගෙන පොලිමේ ඉන්නවා ලොක්ක එනකම්. ඒ ලොක්කත් එනකොට 10 විතර වෙනවා. අයියෝ උපැන්න සාතිකයක්ද කියලා මිනිහා අහක බලන අස්සම් කරලා අර යනවා. මිනිහා හිතන්නේ එතන බෙර ගහයි හඳුන් කూరు පත්තු කරයි එන තොවිලයක් තියෙන සීසි අස්සම් කරලා තියෙනවනේ උපැන්න සාතිකය මිනිහා අහක බලන අස්සම් කරලා දෙනවා. අවසාන වැද අසන හරි වැදගත්. නමුත් මේ අසන ගණ්ඩ CC අසම් කරලා තියෙනවනම් ලොක්ක අසම් කරන්නේ බලලා නෙවෙයි. ඒ ටික ඔක්කොම අසම් වෙලා තියෙන තමයි CC අසන ගහලා තියෙන. යා බලන්නේ අහක බලන්නේ අරමිනියාගේ මූණ බලාගෙනවත් මේ අසම් කරන්නේ අසම් කරලා දෙනවා. ඉතින් මේ මිනිස්සයා හිතන මේ අන්තිම අස්නට සෑහෙන්න උණ හැදෙයි. දැයෙන කරප්පන් එයි. බේත් බොණ්ඩ වෙයි කියලා නෑ. මුල් අසම් ටික වදිනකොට අරක නිකම්ම වදිනවා. නිසා භාවනාවේ මුල් මුල් ටික තල්ලු කරගෙන ගියාට පස්සේ ඊටු ටික ගැම්මටම යනවා. මුල් ටික යනකම් අපි නරක තැනටමයි තද කරන්නේ. අපි නරක දෙයමයි කරන්නේ. ඒ වුණත් නරක දේ කරමින් හෝ දිගට කරන කෙනාට තියෙන අඩු ගන්න මේක වැරදි කියන එක තේරුණා නම් ඒක තමයි හරි දේ. මම මේ කරපු දේ වැරදි කියලා තේරුණා නම් එමන්සේ ඒක ලේ වලින්මනේ තීන්දුව කරගන්නේ. ඒ කරලත් අත නෑර භාවනා කරනවා නම් වැරදුනා කමක් නැහැ මං ආයෙසරයක් ආධුනිකයෙක් වගේ පටන් ගන්නවා කිව්වොත් ඒ වෙන ඒ කෙනාට විතරයි මේ නිවනක් කියන එකක් මාර්ග ඥාන දර්ශනයක් ලැබෙන්නේ. ඉතින් ඒක නිසා ඉතින්ද යනකම් වැරදි ප්‍රමාණය කොච්චරද කියලා ගත්තොත් මේ මුළු සංසාරෙම දුකයි කියනකම් දිගට යන්න වෙනවා. කීටි ක්‍රමයක් නම් ඇත්තේම නැහැ. කවුරු හිතන්න ගියත් කොයි කෙනා ගන්නවත් කෙටි ක්‍රමයක් නැහැ. අපි දැන් ගොඩ දුර ඇවිල්ලා තියෙන බව තේරුම් ගන්නත් ගොඩක් කල් යනවා. මේ සෑහෙන කාගෙන ඇවිල්ලා තියෙන්නේ මේ අපි ලැබලා තියෙන එකවත් ලැබෙන්න ලේසි නෑ කියන එක තේරුම් ගන්න ගොඩක් කල් යනවා. උඟ දෙනෙක් හිතන්නේ නෑ තාම වැඩි පටන් අරගෙනත් නෑ. නිකන් අපි මෙහෙම කියන්න කිව්වහම කරන්ට් කරන්ට් වදින වගේ දැනෙන හැටි. දැන් සරුවච්චන් වහන්සේ සංඝයාගේ ගුණ කියනකොට ආවුණිය පාවුණිය දක්ෂිනිය කියලා අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නයක් ගැන කතා කරනවානේ. ආර්ය පුද්ගලයෝ 8 දෙනෙක් ගැන කතා කරනවා. සුවන් මාර්ගස්ත පලස්ස. සකදාගාමී මාර්ගස්ත පලස්ස. ඉතින් මේ ඔක්කොමලා සෝවාන් මාර්ගස්ත ආර්ය පුද්ගලයෝ කියලා කිව්වොත් කී දෙනෙක් බාර ගනීද කී දෙනෙක් බය වෙයිද? ඊ හැම කිනාම ආහුණෙයයි පාහුණෙයයි දක්ෂිණෙයයි අංජලිකරණෙයයි සාමීචි ප්‍රතිපන්නයි මාර්ගස්තයි. ඒ ඒ උනාට අපි හැම වෙලාවෙම අව탁සේරු කරනවානේ. එහෙම වෙන්න බෑ මයි ළඟ සිල් කැඩිලා මට අර විසුද්ධිය නෑ මේ විසුද්ධිය නෑ කියලා. නමුත් මෙතෙන්ට එනකොට ඇවිල්ලා තියෙන ගමන් මෙතෙන්ට එනකන් අපි කැප කරලා තියෙන ප්‍රදේශයේ බැලුවොත් ඒ මාර්ගේ පහු කරපු කෙනෙකුට විතරයි තේරෙන්නේ මේ මිනිස්සු පුදුමාකාර කැපකිරීමක් නේ කරන්නේ. කැපකිරීමක් කරා සැකෙම්මනේ ඉන්නේ. අව탁සේරුවමනේ කරන්නේ. අපින්න මේ ආත්ම නම් කරගන්න බැරි වෙයි. මේ දත් වැටිලා තියෙන නිසා, කන් ඇහෙන්නේ නැති නිසා, ඉස පැහිලා තියෙන නිසා බැරි වෙයි අප්ප ලබන ආත්මේ හත් අවුරුද්දේ ජීවත් පැවිදි වෙන්න පුළුවන් වුණොත් එනත ඊගාව කාශ්‍ය බුදු මෛත්‍රී බුද්ධ ශාසනයවත් කරගන්න බලමු කියලා මේ පසුබාන්නේ ඒ මෙතෙක් ආපු ගමන පිළිබඳ සුතමේ ඥානෙ නෑ විශේෂයෙන්ම කියන්න තියෙන්නේ උඟ දෙනෙක් හීනමානෙන් පෙළෙන පුදුමාකාර හීනමානෙන් පෙළෙනවා කොච්චරද කියනවනම් තමන් කරපු හැම වැරද්දක්ම නැවත නැවත සාදුකී කියලා සමාදම් වෙනවා කරපු හොඳ මතක නැහැ භාවනාවේදී අරමුණේ හිත තිබ්බ එක මතකම නැහැ. හිත පිට ගියුවා නැවත නැවත සාදු කිය කිය කමඨාන් පොතේ ලිකේ ලියනවා. ස්වාමීන් වහන්සේ මට ඉහිකක්මක් ආවා. මට බඩිකක්මක් ආවා. බඩනලිය වුණා. අල්ලපු ගෙදර මනුස්සයට කැස්සක් ආවා. කුරුල්ලෙක් කැස්සා. මේ ඔක්කොම ලියනවා. බට සාදු කිය කිය ලියනවා. අනේ මගේ හිත එක චිත්තක්ෂණයට හරි ආනාපානෙට ගියා. මට ඒක චිත්තක්ෂණයක්වත් ඉඳගෙන ඉඳ තිබුණා කියලා ඇහුවටත් කියන්නේ නැහැ. ඒ තරම්ම ඒ මිනිස්සයා හොඳ දේ ප්‍රතික්ෂේප කරලා නරක දේවල් කියන්න පුරුදු කරලා තියෙනවා. ඒකේ අධ්‍යාපනයේ දෝෂයක්. චිත්‍රපටිය බැලුවත් අපි ෆයිට් තියෙන චිත්‍රපටියක් බලන්න කැමතියි. සෝකාන්ත චිත්‍රපටි බලන්න කැමතියි සුඛාන්ත වලට වැඩිය. නවකතාවල වුණත් නාස්තික නවකතා කියවන්න කැමතියි. කවුරුත් කියන්නේ හදන චිත්‍රපටි සෙන්සර් කරන්න යන්නේ උන්ට බලන්න වැඩි හරියක් ලෝකේ හදන්නේ දුක්ඛාන්ත චිත්‍රපටි. මොකද හුඟ දෙනෙක් බලන්න කැමති ඒක. නවකතාවලත් තියෙන දුක්ඛාන්ත මොකද හැම කෙනෙක් කැමති ඒක බලන්න. සුඛාන්ත බොහොම ටිකයි තියෙන්නේ. ඒ තරම්ම අපේ චින්තනය පරාජිත චින්තනයක් තියෙන මොකද මේ දෙයයන් ආංශේ වෙන්න ඇති මේක කරන්න ඉතින් අපි නිකන් නරපණුව අපි මොනව කරන්නේ. සරුවචනාංශේ විතරයි කියන්නේ ওই චිත්තක්ෂණයේ හිතේ කයේ පිටන හැම චිත්තක්ෂණයක නිවනක්. ඒක එක දිගට යනකොට තමයි ඒක ඥාන දර්ශන විසුද්ධියක් වාටපත් වෙලා අපි වරින් වර වරින් වර සමාදන් වෙන මේ තදංග නිබ්බුතිය එහෙම නැත්නම් සමුච්ඡේද සමුච්ඡේද කරන්න තියෙන පස්සේ විකම්පණ විමුතිය අපි නිතර බුද්ධ විඳිනවා. කවදාකවත් කාටවත් තේරෙන්නේ මේක නිවනක් වෙන්න ඇති කියලා. මේක මේ తాවකාලික විදිහ නිවනක් කියලා හිතෙන්නේ. එහෙම උනන් ඊට ඉස්සල චිත්තක්ෂණය පස්සේ චිත්තක්ෂණය එන කොහොමද කෙලෙසෙන්නේ? අපේ ඉස්සර චිත්තක්ෂණය පස්සේ එකයි සමාදන් වුණාට අර සතිය පිටපු චිත්තක්ෂණ සමාදන් වෙන්නේ නැහැ. ඒක නිසා කවදා හරි අපි අර කලින් කරපු කතාවේ හැටියට කාමයේ කාම සංඥාවත ඇල්ල කයට හිත ගත්තා. මට කයේ හිත ටික වෙලාවක් පවත්වන්න පුළුවන් කියන මට්ටමට ඇවිලා ඒ වෙලාවේදී කයේ මොන්න කක්කැක්කුම් පිපුරුන් ධාතු ගුණ පෙනුනත් මේ සතියයි මේකට සතුටු වෙන්න ඕනේ මේක සමාදම් වෙන්න ඕනේ කියන දවසට එන්න මේ වගේ වැඩමුළු කීයක් කරන්න වෙයිද මොකද කයේ දැනෙන හැම දෙයකටම තරහ වෙලානේ වාර්තා ලියන්නේ නිදිමතාවත් ඒකට තරහ වෙනවා කැස්සක් ආවත් ඒකටත් තරහ වෙනවා පිපුරුමක් ආවත් ඒකට තරහ යනවා. කැක්කුමක් ආවත් තරහ යනවා. කයි ලොකු උනා පෙන්නත් තරහ යනවා. පුංචිලා පෙන්නත් තරහ යනවා. රත් උනත් තරහ යනවා. සීසල උනත් තරහ වෙනවා. මේ ඔක්කොම පේන්නේ සතියේ තියෙන නිසා කියලා දැනගෙන මේක දිහා සාදරව බලන්න ගියොත් ඉඳගත්තර පස්සේ කයේ දැනෙන හැමදේම ඇද්දුට ප්‍රත්‍යක්ෂයි. කවුරුත් කියන බොරේ පචයක් නෙමෙයි. අද්දුට ප්‍රත්‍යක්ෂ මේක ඒ විදිහට වාර්තා කිරීමෙන් අපි හරි දේ හරි විදිහට වර්තා කිරීම තේරුම් ගන්නවා. කුසලේ කුසලේ විතර අඳුර ගන්න තේරුම් ගන්නවා. මෙන්න මේ තේරුම් ගන්න කයිදියා බලන්න හිටියොත් තේරෙන්න පටන් ගන්නවා මේ කයේ ඇහි විතරක් අරගෙන හිටියොත් කෝටි ගණන් අරමුණු පහළ වෙනවා. කනේ කෝටි ගණන් අරමුණු පාර වෙනවා. නාසයේ දිවේ කයේ මනසේ කොයි එකද අපි ගන්න කියන එක ලක්ෂයක් අරමුණු තියේදී කොයි එකද අපි ගන්න කියන එක කවුද විනිශ්චය කරන්නේ? මිනිසෙකුට ඇහැට රූප පේනවා, කණ්ඩ ශබ්ද ඇහෙනවා, ගන්ධ රස පහත ඔක්කොම තියෙනවා. ඒ වුණාට රූප පේන වෙලාවේ කනට එනව ගණන් ගන්නෑ නේ අපි. නාසයට ගඳ එනව දැනන් ගන්න. දිවට එනව ගන්නට රූපේ විතර ගන්න. කවුද මේ කන අමතක කරලා, සද්දේ අමතක කරලා, දිව අමතක කරලා, රස අමතක කරලා රූපේ ගණන් කියලා කවුද තෝරලා දෙන්නේ? කෝටි ගණන් අරමුණු වල අපි එකක් තෝරනවනේ. මේ තෝරන දේ කවුද කාගේ න්‍යාය පත්‍රය දෙක ඒක ඇත්තටම අපේ සුභසිද්ධිය පිණිස පිහිටලා තියෙනවා ඊට පස්සේ මේ කවුදෝ තෝරපු මේ අරමුණට ඇයි අපි පශ්චාත්තාප වෙන්නේ කවුදෝ තෝරනවා අරමුණු කෝටි ගණක් තියේදී එක්ක රූප බලපං කියන රූප බලනවා ඊට පස්සේ අපි අනේ නොදකින් කුණුහරු පැද්දක්ක කියලා පශ්චාත්තාප වෙනවා එහෙනම් හොඳ දෙයක් දැක් කියලා සතුටු වෙනවා නමුත් ඒ වෙලාවේදී පහළට කණ්ඩායම සද්ද වලට මොකද වෙලා තියෙන්නේ දන්නේ නැහැ ඒක නිසා මේ ලක්ෂිකුත් එකක් අරමුණු තියෙද්දී ඉඳුරන් හයක් තියෙද්දී එකම විඥානයයි තියෙන්නේ. ඒ විඥානේ කොයි ඉඳුරක්ද ගන්න ඒ ඉඳුරට අදාළ බාහිර ආරම්මණය අපි රජ කරනවා. රජ කරනට අනිත් ඔක්කොම යට කරගෙන ඉන්නේ. ඒ රජ කරන අරමුණ හරහාන අපේ ඉතිහාසය හදන්නේ. අපේ ජීවන රටාව හැදෙන්නේ. අපි අත්දැකීම් කියන්නේ මේ කවුද මේක විනිශ්චය කරන්නේ? විනිශ්චය කරන එක අපේ හිතසුව පිණිස තියනවා. මේ කවුදෝ විනිශ්චය කරපු එකට ඇයි අපි පශ්චාත්තාප මෙන්න මේ විදියට තමන්ගේ අත්දැකීම තමන්ම විවේචනය කරන්න යන එක තමයි සරුවචනන්සේ විපස්සනා කරනවා කියලා කියන්නේ. එහෙම නැතුව මේක විය යුතුයි අරක උනේ ඇයි? ඒ උත්තර බැඳිල්ලෙන් ඇති වැඩක් නැහැ. ඒ කෙලවරක් ඇති වැඩක් නෙවෙයි. ඒ නිසා එහෙම සිදුවෙන මේ විකාරේ එක විනාඩියක්, එක විනාඩි 5ක් මොකද වෙන්නේ කියලා ලියන්න පටන් අර ගන්න බයන්න තමන්ගේ කණේ මොනවද වෙන්නේ ඇහි මොනවද වෙන්නේ නාසයේ දිවේ කයේ කියලා. එතකොට තේරෙන පටන් කිසිම කොඳු යට පෙලක් නැති සතෙක් ඇතුලේ ඉන්නේ. චාරයක් ඇත්තෙම නැහැ. ඉතින් මේකට පශ්චාත්තාප වෙන මනුස්සයාට ලෝකයක් තියෙනවනේ හේතු පශ්චාත්තාප වෙන්නේ. බුද්ධ ජානස කියන්නේ මේ අහකයන් අය රෙද්දස දාගෙන මේ කනවා කනවා කියලා කියන්නේ. පොඩ්ඩක් දැනගනි මේ අහකයන් අය කල්ලාගෙන ඉන්නේ කියලා. ඒ මන්දිරේ බබාගේ එකත් ගන්නවා තාත්තගේ එකත් ගන්නවා අල්ලපු ගෙදර එකත් ගන්නවා ආණ්ඩුව එකත් ගන්නවා එන ඔක්කොම මල්ලේ දාගෙන පව් කියලා හිතනවා මේ විඳවන විඳවිල්ලකට. සොරි කියලා හිතනවා. ඒ සමේ පෘත්තජ්ජානිය ගත කරන ජීවිතේට නොබෙල් ප්‍රයිස් නෙවෙයි දෙන්න ඕනේ බෙල් එක තියෙන ප්‍රයිස් එකක්. ওই සාමාන්‍ය කොයි එකත් එකයි. කොයි එකත් එකයි පුදුම ගැට ගැහිල්ලක් ගැට ගහන්නේ ලෝකෙ තියෙන ඔක්කොම නිකන් කටුපඳුරක්, කටුවකුලක්, දූවිලි පාරක ඇදගෙන යන්නේ ඔක්කොම හූරගෙන යනවා. ආයේ පාරේ යන්නත් නැහැ කාට. ඒකල උදේ ඉඳලා හැන්ද වෙනකම් වොරි වෙනවා. ඒකල ඒක තමයි මානවයිචු ආශිමට ගන්න මට මට වොරි වෙන්න ඉඩ දෙන්නේ. ඉඩ දකින්න මොනවද මට මට මේ නන්දමාණිගේ සින්දු එළියට එන්නේ මට දකින්න මගේ හීනේ. මට ඉඩ දෙන්න මට දකින්න මගේ හීනේච්චර මගේ මානවයිචු. මම ඇඟිට ගහන්න එන්න එපා. මට ඕනේ පරිප්පුවක් බෙදාන කන්න දෙන්න. ඔච්චරයි අපි ඉල්ලන්නේ. ඉඩාරින්න මට දකින්න මගේ හීනේ හැම කෙනාම ඕකට සරණු කරන්නේ. අපි මේ හීනෙක ඉන්නේ හබම්බබුලක ඉන්නේ කියන එක තේරුම් ගන්න මේ කය හොඳට පట్టල කරලා මේක යන නාඩගම දිහා කොට බලන්නේ. කවුද මේකේ වේදකයා කවුද කියලා බලන්න. විධායකයා කවුද කියලා බලන්න. නේවාසිකයා කවුද කියලා බලන්න. මේක සයන් වසීද කියලා බලන්න තමන්ට පාලනය කරන්න පුළුවන්ද කියලා එකෙකුටවත් නැහැ. මේකට තැවෙන එකාට පෘතජ්ජනය කියනවා. නොතැවෙන එක්කනට ආර්යනාංශ කියලා කියනවා. නිසා කය දිහා බැලලා මේක බලන්නෙත් නැතුව කියන්නෙත් නැතුව කවදාවත් ගොඩ එන්න බෑ. හොඳට කය පట్టල කරන්න. පట్టල කළ බයන මේකේ ඇහ වහන්න. මේ කතාව දිග කතාව කොට කරන්න. සද්ද නැත්ැනකට යන්න. ගන්ධ රස දෙක බලන් එපා. පෙනුනට කමන්නේ. ඒකල බලන්න මොකද්ද වෙන්නේ කියලා ඉන්නවා කියන එක මොකද්ද කියලා බලාන ඉන්නකොට පෙනේවි මොනම තේමාවක්වත් නැති මොනවදෝ කුණුහරුප වගේක් යන හැබැයි ඒක මුළු සංසාරෙම හරස් කඩක් වෙනවා අන්න ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් ඔන්න කය කියන්නේ මොකද්ද කියලා තේරෙයි. කය කියන්නේ ගොඩක්. අපි සාමාන්‍යයෙන් කය කියන්නේ රූප කොටකට. ඒ රූප කොටේ වෙනෙව්වට මම වග වෙන්න ඕන කියලා හිතාන තමයි කට්ටිය ඉන්නේ. වග වෙලා බෑ වග වෙන්න බෑ. කාගේදෝ එකක්. මේකේ මම නෙවෙයි නේ වාසිකයා. මම නෙමෙයි වේදකයා. මම නෙවෙයි මේකේ පාලකයා. මට වශී කරන්න බෑ. එහෙනම් කායින්වත් අහන්නේ අයියයි මෙහෙම වෙන්නේ කියලා. මේක දිහා මෙන්න මේ බැල්මෙන් බැලුවොත් මේකට කියන්නේ චේතනා විරහිතව බලනවා. සංස්කරණය නොකර බලනවා. අදිෂ්ඨාන නැතුව බලනවා. ප්‍රාර්ථනා නැතුව බලනවා. එන දේ බාර ගන්න. මේ බල ඒ විදිහට ඉන්න හැම චිත්තක්ෂණයක්ම නිවන. මෙන්න මේ විදිහට බලන විට මේක නිකන් පැහෙන රාකලයක් වගේ, ඉදෙන බත්හලියක් වගේ, වතුර අඩු තැනක මාළු නටනවා වගේ මේක ඇතුලේ කිලෝරක් නැති වැඩ වගේක් යනවා. මේකට වයි කියලා අහන්න එපා. ඇයි කියලා අහන්න එපා. මේක දිහා බලන්න ඉන්න. එච්චරයි අපිට බැරි. බලහිනවා කියන්නේ ඇද්ද ගැටක නෙවෙයි. වැටහින දේ බලන්න. මෙන්න මේක බලන හිටියොත් බුදුජානන්සේ සඳහන් කරනවා කාමේසා කාමසඤ්ඤා දුරවන් කිරීමට කයට හිත අරන කයිදියා බලාන හිටියානම් එයාට චාතුම් මහ භූතික වෙච්ච කබලින්කාර ආහාර ගන්න මේ කය කියන එක පූර්ණික මොළින්තරව එක චිත්තක්ෂණයක තේරෙයි. කිසියම් නිගමනයක් නැහැ වෙන දේ දිහා බලන්න. ඒක තේරුම් ගන්න අමාරු වෙයි කියන එක මහසිසාරෝ විස්තර කරන්න හදනවා. ඒ තේරෙන දැනෙන චිත්තක්ෂණෙම එක තේරුම් ගන්න බෑ. ඒක තේරුම් ගන්න දැනෙන චිත්තක්ෂණේ වස්තේ ඊගාව චිත්තක්ෂණය තමයි මේ චිත්තක්ෂණේ තේරුම් ගන්න. ඒක හිතේ ස්වභාවය. එනිසා કોઈ වෙලාවක හරි පූර්ව නිගමනින්තරෝ කයට හිත දාගෙන චිත්ත වීදියක්. හිතවිලි තුන හතරක්. චිත්තක්ෂණ කීපයක් යන්න බැරුවාම් පේන්නේ අපි මෙතෙක්කල් සංසාරේ එකම මොහොතකවත් මේ විදිහට දේට වෙන්න දීලා ඉඩ ඇරලා නැහෙනේ හැම වෙලාවෙම ඇඟිලි ගහලා තියෙන්නේ මෙන්න මේ විදිහට හිටියොත් මේ ඕලාරික කය දිහා දැකලා අනුංග එකක් වගේ බලන්න හිටියොත් නොබෝ කලකින් හරියට කාමේසා කාමසඤ්ඤාව මේ ඕලාරික අත්පටිලාභයෙන් ප්‍රතිස්ථාපනය කරලා මේන වදයක් උනස් හැපයි මොකද කාමේ නෙවෙයිනේ කාම සංඥාණ වෙන්න කිව්වා වගේ මේ ඕලාරික අත්පටිලාභේ සංඥාමේ අත්පටිලාභයෙන් ක්‍රමයෙන් විස්ථාපණය වෙන්න පටන් ගන්නවා. සංඥාමේ අත් මේ මනෝමේ අත්පටිලාභය කියලා කියන්නේ. මනෝමේ අත්පටිලාභේ සබ්බංග සබ්බංග පච්ඡංග සමංගී අහීනේන්ද්‍රයෝ. ඒක හරියට ෆොටෝ එකක නෙගටිව් එක වගේ. පේන්න පටන් ගන්නවා මේක ඇත්තට වැඩ වගේක් යනවා මම මේ ගණන් ගන්න නැතුව හිටියොත් ඒව ඔච්චරක්වත් මතුවේවි තියෙනවා මම එකක්වත් ගන්නෙත් නැහැ එකක්වත් අතහරින්නෙත් නැහැ මේක ඔක්කොම මනෝමයයි මනෝපුබ්බංගමයි මනෝසෙට්ටයි මනෝමයයි කවුරුත් කරන දෙයක් නෙවෙයි එන වගෙන් කොටසක් මං අල්ලන කතන්දර හදනවා ඒ අල්ල ගන්නකොටද මට හිතුණු ටික තමයි ඒ නිසා මෙතන තියෙන්නේ හදාගත්ත මනෝමය පිළිගැනීමක් සහ විඳවිල්ලක් තියෙනවා හැබැයි ඒක පිළිගන්න කැමති නෑ අපේ හිත. අපි හිතන්නේ එහෙම එකක් තියෙනවා. මේ මගේ හිතින් හදන එකක් නෙවෙයි. ඒ නිසා මනෝපොබ්බංගමයි මනෝසෙට්ටයි කියවත් මනෝමයයි කියන ධම්මපදයේ පළවෙනි ගාථාවේ කොටස අර්ථකතන දෙන්න හැමදෙනාම බයයි. සියල්ල මනෝමයයි. ඔබ දකින්නේ ඔබට දකින්න ඕන දෙයි. ඉඩ අරින්න මට දකින්න මගේ හීනේ ඇස් දෙක වහගෙන ඉන්නකොට ආර්යයන් වහන්සේ නමක් පේන දේ නෙමෙයි පුතත්ජනයා දකින්නේ. ඥානු කෙනෙක් දකින්නේ නෙමෙයි කෙනෙක් පිරිමි කෙනා දකින්නේ. ඉගෙන ගත්ත කෙනා දකින්න එක නෙවෙයි මෝඩයා දකින්න එකම දේ. එකම දේ තමන්ගේ තියෙන මතිමතාන්තර හැටියට නැත්නම් මනෝමය தත්ත්වෙන් විස්තර කරනවා. මේකටත් වග වෙන්නේ නැතුව නෑ ඕලාරික අත්පටිලාභේ නෙමෙයි තියෙන දැන් මනෝමය අත්පටිලාභයක් අරකෙම හෙවණැල්ල වගේ බලාගෙන හිටියොත් මේ රූපයත් අන්තිමට සංඥාමේ මට්ටමටපත් වෙනවා මේක හුදු සංඥාවක් කවුදෝ දාපු ලේබල් එකක් විතරයි ඒ නිසා මේ රණ්ඩු කරලා තාකල් ලෝකේ රණ්ඩු යුද්ධ ඇති වෙලා තියෙන්නේ සංඥාව පටලවාගෙන ලව් කරන තාක් කට්ටිය ලව් කරලා තියෙන්නේ සංඥාව පැටලිලා. එක එක නාට එක එක දෙන සංඥාවට ලව් කරනවා මිසක් අපි ඒ නිසා සංඥාව පැටලුවාට පස්සේ ඕනෙම දෙයක් ඕනෙම දෙයක් වලටපත් වෙන්න පුළුවන්. වසක් රසක් වෙන්න පුළුවන් රසක් වසක් වෙන්න පුළුවන්. ඉතින් මේ මේ එනකොට මොකක්වත් නැතුව ඉපදිච්ච අපිට කවුද සංඥා ටික දැම්මේ? කවුද අපට අපේ ඔළුවට මේ සංඥා ටික දාලා තියෙන්නේ ඒක අල්ලකට දැන් සිංහල බුද්ධාගම කියලා අල්ල ගන්නවා ඒක අරාබි රටේ හැදිච්ච මිනිසෙකුට ඔළුවට දාන්නේ මුස්ලිම් කියලා ඌ ඒකල්ල ඒකල්ල ගන්න අපි දෙකොල්ල ගහ ගන්න නැත්නම් අපි ගිහිල්ලා මුස්ලිමුණයි කියන්නේ දැන් මේ මැරලා ගිහිලි ඊගාවාත්මේ මුස්ලිම් වෙනවා මුස්ලිම් වුණාට පස්සේ දැන් මේ ආත්මේ හදපු විහාරෙම ඒ ආත්මය විල කඩලා දාන මේ මේ විහාරය දෙන එක හරි නැහැ කියලා ඉතින් Tamangeම වලිගෙම තමයි හපාගන්නේ. සංඥාව පැටලුණාට පස්සේ ඕන දෙයක් කරදයි. ඉතින් බුදුචාන්සේ කියනවා මේ තරම්ම මේ පිටින් ගාපු සායමට මෙච්චර මරා ගන්න ඕනද මෙච්චර ඊර්ෂ්‍යා කරන්න ඕනද මෙච්චර ක්‍රෝධ කරන්න නිසා තමන්ගෙම කය ඕලාරික ස්වරූපේ බලන්න මනෝමය ස්වරූපේ බලන්න ඒක අන්තිමට සංඥාවක් බවට පත් වුණාට පස්සේ ඕන කෙනෙකුට තේරෙයි පොඩ්ඩක් ඉවසන්න මේ වෙලා තියෙන දේ පිළිබඳව කෑකොස්සම් ගහන්න නැතුව එතකොට තමන්ට තේරෙයි මේ සංඥාවකට කවුදෝ දීපු ලණුවකට අපි කියන්නේ කේලම් කියලා කියන්නේ කේලමට යන කතාවක් තියෙනවා ඒ නිසා මේ අපි ඔච්චර කල් මේ ගිරිය පුප්පන කෑ ගහන්නේ රණ්ඩු සරුවල් කරන්නේ සංඥාවකට කියලා තේරුම් ගත්ත දවසේ ඒක විස්තර කරලා දෙන්න සරුවචනාංශ මේ නිදර්ශනයක් කියන එක තේරෙයි කියලා මම හිතනවා කටුකුරු දෙසාංශ ඉදිරිපත් කරා පොඩි ළමයි වැල්ලේ සෙල්ලම් කරනවා එතකොට මේ පොඩි ළමයි ලස්සන වැල්ලේ මාලිගා හදනවා. වැල්ලේ සෙල්ලම් ගෙවල් හදනවා. ඉතින් සෙල්ලම් ගෙමේ සෙල්ලම් කර කර ඉන්නකොට හරි අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි හරි වැලි මාලිගාවක් කැඩුනොත් අර දරුවෝ කොච්චර කෑ ගහනවද කියලා බුදුහාමුදුර අහනවා. මං හදමු මගේ වැලි මාලිගාව අම්මා කැඩුවා. නැත්තම් ළඟ ඉන්න ළමයා කැඩුවා. ඉතින් ළමයා පුදුම විදියට ඒක රණ්ඩු කරනවා. නමුත් ළමයාටම සෙල්ලම් කළේ ඉපෙල්ලා ගියොත් ඌ ඒක කඩලා දාලා තමයි එන්නේ. ඌ එකට පයින් ගහලා එන්නේ. එතකොට නෑ. අපි මේ මේ ගෘහ ජීවිතය අපේ මේ පුතත්ජන ජීවිතයේ වැල්ලේ හදන කුමර කුමරිකාවන්ගේ වාලුකා ක්‍රීඩාවක් විතරයි. අපි හදපු මාලිගාව කවුරු හරි කැඩුවොත් අපිට හිතෙන්නේ ඒක වැලි මාලිගාවක් කියලා අපිට හිතෙන්නේ අපේ මාලිගාව කැඩුවා. ඉතින් මරා ගන්න හදනවා. ඉතින් ඒ නිසා මේ කුමර කුමරිකාවන්ගේ වැලි ක්‍රීඩාවක් වගේ බුදු වෙච්ච කෙනෙක් දකින්න මේ ලෝකේ මේ මිනිස්සයෝ සංඥාවක් විසින් පටලලා තිබ්බට පස්සේ කරකොල අතෑරියාට පස්සේ ඒ දිගේ කරන රණ්ඩුව දිහා බලනකොට ඒ වයර් මාරු වෙච්ච කෙනෙක් බලන්න. නිකන් මේ ගෑනු කෙනෙක් ඉඳලා පිළිමි කෙනෙක් උණයි කියලා හිතන්න. හොඳට ඉඳලා ඔළුව නරක් වෙච්ච මිනිස්සෙක් දිහා බලන්න මේක මේ එහා පැත්ත මෙහා පැත්ත යන බයිපෝලා ආපු කෙනෙක් දිහා පොඩ්ඩක් බලන්න. එක පාරට පැනික් යනවා. එක පාරට ડિප්‍රෙෂන් යනවා. මේ බල්ල මේ බලනකොට. ඉතින් අර පරිශන කරපු එක්කෙනෙක් කියනවා ඒ ඒ නෝන මහත්තයයි මහත්තයා දෙනම යමක් කමක් තියෙන මිනිස්සු. ඒ නෝන මහත්තයාට ඔන්න ආවා මානසික අසහනය. ඇවිල් මහත්තයා ගෙදර නෑ මහත්තයා රස්සාව ඈතට ගිහිල්ලා. ඉතින් එකපාරක් නෝන ගිහිල්ලා බලනකොට එයාගේ සාරි අල්මාරිය ගිනි ගන්නවා. ඉතින් මෙයා උස්ස කඩා දාගෙන වතුර අරන් ගිහිල්ලා අරක පිහලා කර්මාරිය සාරි ටිකනේ. වහාම මහත්තයාට කිව්වලු විශාල භූතයෙක් ගෙදර ඉන්නවා. ඔයා නැතුව බෑ. ගෙදරින්ද මෙතන භූතෙක් ඇවිල්ලා ඉනවා ඉතින් වාසිය සිද්ධි එකක් නෙවෙයි. මිරිස් සම්බරලා බලනකොට මිරිස් වල ගල්. බත් වල බලනකොට බත් වල ගල්. වහලෙට ගල් ගහන. භූතයා පේන්න ඉන්නවා දැන්. ඉතින් කොහොම හරි මහත්තයා ගෙදර ආවට පස්සේ නෝනට තිබුණ අමාරු අඩු වෙනවා භූතයා නැති වෙනවා. මහත්තයාට නෝනට උනලා තියෙන අමාරුව මේ මහත්තයා ගෙන්න ගන්න කියන එක මහත්තයාට තේරෙන්නේ නැහැ නෝනට තේරෙන්නේ නැත්නම් සයිකෝ ඇනලිසිස් කරපෙන්න කතා කරලා පෙන්නනවා මෙයා මේ මහත්තයා පිට යනවට විරුද්ධව හිත කාලයක් කන්ඩිෂන් වුණාට පස්සේ එයාම සාරි ගිනි තිනවා ඒ වෙන වනස මානසිකත්වයකින් ගිනි ගන්න එක දකින්නකොට ඒක පාරට කෑ ගහනවා අයියෝ සාරිරට ගිනි තියලා බයිපෝලා ඉතින් මේ පොඩි වයර් මාරුවක් දිහා බලනකොට පේනවා එක්කෙනෙක් ඇතුලේ මේ සංඥාව පොඩ්ඩ වයර් වුණාට පස්සේ සිද්ධ වෙන හැටි. අර ජිල් බෝල්ටේලගේ පොතක් තියෙනවා ස්ට්‍රෝක් එකක් ඇවිල්ලා එයායි දැන් කතා කරලා කියනවා මගේ මල්ලිට බයිපෝලා ගොඩ ගන්න බෑ සීසොපීනියා යනවා වෙලාවකට ඒක නිසා මම තීන්දුව කරගත්තා ස්නායු වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න මම අවුරුදු 34යි බැඳලා නැහැ මට ස්නායු ඉගෙන ගන්න ඕනේ මොකද මේ මොලේ එහෙම වෙන්නේ කියන්නේ මල්ලිට හීනේ ඇත්ත වෙලා පේන්නේ ඇත්ත හීනේ වෙලා පේන්නේ මට ඇත්ත ඇත්ත පේනවා හීනේ හීනේ පේනවා ඒ නිසා මම ඉගෙන ගත්තා ස්නායු විද්‍යාව එක දවසක් මෙයා උදේ නානකොට රස්සාවට යන්න හදනකොට වම් පැත්තේ මොලේ නාරයක් පුපුරලා විශාල ලේ ගලණයක් සිද්ධ වෙනවා ඉතින් මෙයා ඒක තේරුම් ගන්නකොට එයාගේම වෛද්‍ය විද්‍යාවෙන් එයා තේරුම් අරගන්නවා මේක වෙන්න ඇති එන්න ඕනේ කියලා. නමුත් ඒ මතකේ නැති වෙනවා. මොලේ ක්‍රියාකාරකම් නැති වෙනවා. කොහොමද අහම්බ සිද්ධියකින් මෙයා ටෙලිෆෝන් එකට ගහනකොට ඔෆිස් එකේ හොඳටම දන්න කෙනෙක් ෆෝන් එක අරගෙන අහම්බෙන් එනකොට මෙයා තරප බෙලේ වැටිලා. තා පොඩි වෙලාවක් හිටන මැරෙනවා. ගියාට පස්සේ එයාගේම යාළුවා ඒ මොලේ පළලා අඟල් 3 3 3 කට්ටයක් කරලා ඔළුව පළලා ඇතුලේ තිබිලා ගන්නවා ලේ කැටේ සාමාන්‍ය ගෝල්ස් බෝලයක් විතර ඇති. ගත්ත පස්සේ මොලේ වැඩ කරන්නේ නැතුව යනවා. එයාට මොනම දෙයක්වත් මතක නැහැ. කිසිම දෙයක් අඳුරන්නේ නැහැ. ඔක්කොම කරන දේ තේරෙනවා. එයා ස්පිරිතාලේ ඉන්නකොට එයා කියනවා නර්ස්ලා ඇටෙන්ඩන්ට්ලා ඔක්කොම යමපල්ලෝ වගේලු. එයා එනවලු එයා ඉන්ජෙක්ෂන් ගහවලු ගියාලු. එයාට මේ ලෙඩාට තේරුණාද ප්‍රශ්නයක් නැහැ. බේට් ටික දුන්නා ගියා. කිසි මේ මේ මැරිච්ච මිනිස්සේ වගේ ඉන්නේ. මට ඔක්කොම තේරෙනවා. ඊට පස්සේ ආ පිටු පොතේ අන්තිමන දාලා තියෙනවා මේ වගේ කෙනෙකුට උපස්ථාන කරන්න ඕනේ මෙන්න මෙහෙමයි කෙරෙන්නේ මෙහෙමයි ඒ කිසිම කෙනෙකුට හැඟීමක් නැහැ පස්සේ අම්මා එනවා අම්මා ඇවිල්ලිවල අම්මා ඇඳට නැගලා මෙයා පොඩි දරුවෙක් වගේ බදාගෙන කියලා දෙනවා කරන්න ඕනේ කියනවා පස්සේ මේ අම්මන්ඩි අවුරුදු 8ක් ගිහිල්ලා මුලේ නැවත මතකේ අලුත් කරගන්න මතකේ අලුත් කරනකොට යාට ABCD මුලින් ඉඳලා කියලා දෙන්න වෙනවා සීනි කියන්නේ මේවා ලුණු කියන්නේ මේවා කියලා කියලා දෙන්න එයා කියනවා මේ මතකේ අලුත් වෙනකන් කිසිම අසහනයක් හිතේ තිබුණ නැතිලු අවුරුදු 8ක් මහන්සිලා නැවත අසහනේ ගත්තයි කියලා. මම බෞද්ධයෙක් වුණා නම් ඒ මොලේ පුපුරපු වෙලාවේ මොනක්වත් නොදැනීම නිවන කියලා කියාවේ කියලා. ඒ තරම්ම අපි අසහනයට කොච්චර කැමැතිද? අපි දන්න මතකේ නැවත අරගෙන මතකේ ගන්න අවුරුදු 8ක් ගිහිල්ලා කියන මේ අවුරුදු 8කට පස්සේ මම දැන් විඳවන්න පටන් ගත්තා. අර වෙලාවේ මොනවත් තිබුණේ මේක නිවන වෙන වෙන්න ඇති බෞද්ධෙක් වුණා නම් නිවන් දැක්ක කියලා කියන්න පුළුවන්. ඒ නිසා අපිට පොඩ්ඩක් සී නැති වෙච්චාම මතක නැති වෙච්ච අපි කොච්චර ඉක්මනට නැවත සීයලව ගන්නවද? මොකද සීය කියන්නේ අසහනේ, දැවිල්ල, තැවිල්ල ඒක ආපුවාම gedara ගියා වාගේ. අසහනේ නැති වෙනකොට ඩිමෙන්ෂියා කියනවා අර අසහනය කියනවා මේක කියනවා පොලිම වෙනවා බෙහෙත් ගන්න මොකටද අර අසහනෙ ගන්න ගන්න දැන් මේ තොරතුරු පොත් ගණන් එන්න පටන් ගත්තා රිසර්ච් পেපර්ස් ගණන් එන්න පටන් ගත්තා මිනිස්සයා මේ අසහනට කොච්චර කැමැතිද නිදහසට කොච්චර අකමැතිද කියලා fear of freedom කියලා කියනවා මොනක්වත් නොදැන විවේක වෙච්චහම විමසයිතනක වෙන්න තියෙන භාග්‍ය සම්පන්නම දේ මොන දෙයක් හරි ගමන්නේ ඒක අමතක කරලා රණ්ඩු කර කර ඉන්න තියෙනවනේ. ඉඩ අරින්න මට දකින්න මගේ හීනේ. ඉතින් එහෙව් ලෝකෙක ඉඳලා අපි ඥාන දර්ශන පටිපදා ඥාන දර්ශන විසුද්ධියේදී හරි දැනගත්තොත් මේ යමක් නොකර සිද්ධ වෙන දේ විතරක් බලලා ඒකට කිසි ප්‍රතික්‍රියාවක් නොකර හිටියොත් ගහක් ගලක් වගේ ඒක තමයි මෙතනින් මේ විමුක්තිය කියලා කියන්නේ ඒක අත්තරද්දක්වත් කවුරුත් කරපු හුණියමක්වත් නෙවෙයි. ඒ නිසා මේ ලෝකෙ සිද්ධ වෙන දේ අපි තීන්දුව කරුවේ නැහැ කියලා මොකක්වත් වෙන්නේ කොහොම යනවා. දැන් අපි උදේ හෙට උදේ නැගිටින්නේ නැයි කියලා ඉර නගින්න නැතුව තියේද? ඉර නගින වෙලාවට කුකුළු අඬලන්නේ නැතුව තියේද? එහෙම නැත්නම් පාන් කිරිච්ච කෑ ගහන්න නැතුව තියේද? නෑ. උන් කෑ ගහන වෙලාවට. දැන් ඔය හොල්මන් ටික නැති වුණොට ගෙවල් වල කොච්චර මිනිස්සු ජොලිය ඉන්නවද? හිටියානම් බබ බබා හැමිලා රාලා හැමිලා තේර මෙහෙනේ දැන් මම තමයි කෙරුමලා කියලා නිතාන ඉන්නේ. අනේ අර මිනිස්සු දොඹ කෙලෙන් තවුම් යන කන නැති නැද්ද කියන විතරක් අර හොල්මන් ටික නැහැ. ෂෝක් එකට ගෙවල් වැඩ යනවා. මේ අපි නැති උනායි කියලා මේ ලෝකෙ මොකක්වත් වෙන්නේ බය වෙන්න බා. මට මේක 78 දී 79 දී විතර ડોක්ටර් ෆර්නෑන්ඩෝ කතා කරලා කියනවා මේ මිනිස්සයා නොහිටියට මේ කුකුළු අතෑරියොත් තුන් අවුලගෙන කාවි. කුකුටුල නුන් රකින්න ඕන කියලා මිනිස්සයා හිතුවකම නැහැනේ. හරක් ටික අතෑරියොත් හරක් තනකොලකයි. ඔය එක සතෙකුටවත් දැනෙන එකක් නැහැ මිනිස්සු නැහැ කියලා. සත්තු දෙන්නෙක් ඉන්න පුළුවන් කිව්වා ගෝල්ඩ් ෆිෂ් සහ මේ මල්බෙරි පනුවා. ඒ දෙන්න මිනිස්සු ඇසුරු කිරීමෙන් નાශ වෙලා තියෙන උන්ට හොයන කන්න දන්නේ නැහැ දැන්. ඒ සත්තු දෙන්නට විතරයි අප්සෙට් යන්නේ. අනිත් අපි නැතුණයි කියලා මොකද අපි හිතන්නේ නම් අම්බෝ මම තමයි කෙරුමා මම නැත්තම් ඒට උදේට ඉර පායන එකක් නැහැ දෙමලිච්චෝ ගෑ ගහන එකක් නැහැ මම තමයි කරවන්නේ කියලා පොඩ්ඩක් ওই වෙන්න දේ වෙන්න ඇරලා බලන්න ඉන්න එක චිත්තක්ෂණයකට බෑ සිද්ධ වුණොත් අහම්බයක් ඒක බටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ එහෙම වෙන්න ඇරලා කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියලා බලනවා මම කිසිම දෙයක් කරන්නේ නැහැ ලෝකේ යනවා මේක සමාදන් වෙන්න නම් දැන්වත් අපි සමාදන් වෙලා තියෙනවා. අපි දැන හරි නොදැන හරි ප්‍රසවාසී ඉවරලා ආස්වාසේ එනකන් අතරමැද කෑල්ලේ මම යා කොහොමදත් නැහැ. ඒක මේ දැනගත්තා හෝ නොදැනගත්තා හරි ප්‍රසවාසී ඉවරලා ආස්වාසේ එනකන් මම කොහොමවත් බුද්ධ විඳින්නේ නැහැ. චිත්‍රපටියක ආලෝකයක් පෙන්නලා අන්ධකාරයක් පෙන්නලා ඒ අන්ධකාරය ආලෝකයෙන් පෙන්ලීම තමයි ඔය චිත්‍රපටයේ චරණ චිත්‍රයක් වෙන්නේ. ඒ අන්ධකාර වෙලා මොකුත් වෙන්නේ නැහැ. අපිට පේන්නේ නැහැ. අපිට වෙන චිත්‍රපටි ආලෝකේ විතරයි. ඒ වගේ මේ ජීවිතයේ අපි නොදැනුවත්ම දැනට 140කට 50කට ඇති ප්‍රදේශයක් ඉබේ යන්නේ. අපි අතපහුව වීම, වැරදීම්, සී මූර්ජා වීම කිව්වට බලන්න අවුරුදු 120ක් ජීවත් වෙන මිනිස්සු ගත්තත් අවුරුදු 60ක්ම නිින්දේ ඉන්නේ. අවුරුදු 60ක්ම නිින්දේ ඉන්නේ. ඉතුරු 60 විතර පිස්සු කෙලින්නේ. ඒකෙදිත් අර වැඩේ රස්සාව කරන්න පැය 8යි. හතරෙන් 3යි. තුනෙන් 1යි. ඉතින් මේ රස්සාව කරනවා කියලා උඩ තියාන මේ මැරෙන්න නටනවා. පිස්සු බුදුහාමුදුර හැමදාම පැය 18ක් වැඩ කරා. හැමදාම පැයෙන් ගියා පැය තම 14 පහල කවදාක සරපු දෙයක්වත් දාලා නැහැ. ලෝකේ උත්තරම වැඩේ කෙරුවේ ලෝක ශ්‍රේෂ්ඨ මනුස්සය මේ එක ගෑණියෙකුට মালටි ටාස්කින් කියලා මැරෙන මැරිල්ල දිහා බලනකොට පච බොරුවමයි කරන්නේ. ඌට වැඩි දෙකක් වැඩ කරත හැබැයි තුනක් වැඩ කරත හැකි. සතිය පොඩ්ඩක් දාලා බලන්න. ඕන දෙයක් දරන්න පුළුවන්. අපි මේ බොරුවක්ම පාගෙන මේ සෝබනයක් නටනවා මාන්නකාරකමක් ඌට වැඩි ගොවිතැන්පත් කරන ගොවියත් මහන්සි වෙනවා. ඉතින් ඒ පූර්ණ හැකියාව එන්න නම් ඔය එක වැඩකදී හරි විස්්‍රාම වෙන්නේ නැත්තේ අසතියෙන් වැඩ කරන නිසා. සතියෙන් වැඩ කරනවා වැඩෙන් වැඩේට විස්්‍රාම කොච්චර වැඩ කෙරුවක්වත් වෙහෙසක් එන්නේ. ඒ නිසා අපේ හැකියාව එළියට එන්න මේ ශාරීරිය දිහා අඩු ගන්න ශාරීරිය දිහා බලන් යමක් නොකර. උපය උපාදානා චේතසා අදිඨානා බිනිවේසානුසය තේ පජහන්තෝ විරමති උන උපාදීයන්තෝ අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනාභිරත සංඥා මේ ලෝකයේ අභිරතිය කාමේ නැති කරන්නම් වාඩි වෙලා චේතනා කරන්න එපා, අදිෂ්ඨාන කරන්න එපා, උපාදාන කරන්න එපා. මේක දිහා මැටි බුද්දෙක් වාගේ බලන ඉන්න. කොච්චර චිත්තක්ෂණ ගාණක් ඉන්න පුළුවන්ද කියලා. ඒ චිත්තක්ෂණ ගාණ වැඩි වෙන්න වැඩි වෙන්න සුවසේවාව සිද්ධ වෙනවා. වැඩි වෙන්න වැඩි වෙන්න සාන්තිය සිද්ධ වෙනවා. කරන්න බැරි මොකද අපි නටවල නටවල නටවල පුරුදු කරලා අර්ග කරපම් මේක කරපම් කියලා අපේ හිත පුදුම ඇබ්බැහියක තියෙනවා. ඒ නිසා කොච්චර කාලයක් යයිද මේ ක්‍රියා කරපු කෙනෙක් හෝ කම්මැලිකමට හිටපු කෙනෙක් වශයෙන් හෝ සිද්ධ වෙන දේ සිද්ධ වෙන්නටල දේශ බලාන සිටීම. ඒකට කියනවා අපි කලින් කිව්වේ කාය සංස්කාර පස්සම්බනේ කරමින් කාය සංස්කාර පිළිබඳ උපේක්ෂාව වෙනවා. කයෙන් අදිෂ්ඨාන කරන්නේ චේතනා කරන්නේ කය හොල්ලන්නේ බලාගෙන ඉන්නවා. මේ වගේම අපිට පුළුවන් චිත්ත සංඛාර පිළිබඳවත් උපේක්ෂාව වෙන චේතනා සංඥා දෙකට. ඊමණසයකුයි ගහයි අතර වෙනසක් නැතුව යනවා. බුදුජානන්සේ සඳහන් කරන්නේ සංඥා වේදනා දෙකෙන් තමයි අපි නටවන්නේ ඒක අපි දන්නේ නැතුව ඒක පිළිබඳ උපේක්ෂා වුණොත් එහෙම නැත්නම් සංස්කරණය නොකර හිටියොත් එහෙම නැත්නම් ආලවට්ටම් නොකර හිටියොත් කනුවක් කනුවක් සහ මිනිසෙක් අතර වෙනසක් නැහැ හරියට උදාහරණයකට කියනවා නම් සංඥා වේදිත නිරෝධයට සමවැදුණාට පස්සේ අපේ ශාසනයේ ඒ දිහා බලලා කාටවත් කියන්න බෑ පණ ඇති කෙනෙක් නැද්ද කියලා එහෙම තිබ්බ විදියට තියෙනවා. පැය දවස් 7ක් තියන්න පුළුවන්. ගිනි තිබ්බත් ගිනි ගන්නෙත් නැහැ. ඉතින් ඒ විදියටද අපේ භාවනාව යන්නේ. එහෙම නැත්නම් මේ gedara ගෙනියන්න දිබ්බ චක්කු ඥානෙ ඉල්ලනවා, උද්‍යප්පේ ඥානෙ ඉල්ලනවා, සංකාරූපේක්ඛා ඥානෙ ඉල්ලනවා. ඒකද එතන මේ යමක් නොකර පූර්ණ අවදියෙන් ඒක දිහා බලා සිටීමේ හැකියාව අපි දිනු කරන්න කියලා බැලුවොත් උඟාක් හිටුයි පරියන්කේකට. සක්මනේ කරන පොඩි වැඩ කොටසක් කරන ගමන් ඒ වෙටි දිහා බලහිනු. දත්ම දිනකොට වැඩි වෙන්ඩර්ලා බලනින්. බත් කනකොට නානකොට වෙන්ඩර්ලා බලන්න හිටියොත් මේ යන්තරින් වැඩි යනවා. ඉතින් අපි භාවනාව ඇත්තටම ඒකටද යොමු වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් මේ භාවනා කළ මොනවද එනකම් බලන් ඉන්නවද අපි? සිද්ධ වෙන දිහා බලන්නේ. අන්නේ සිද්ධ වෙන දිහා බලා සිටීමේ ඥාණයට තමයි ඥාන දර්ශන ප්‍රතිපදා විසුද්ධිය කියලා කියන්නේ. උත්සාහ කරනවා සියල්ල වෙන්න ඇරලා මම ඇඟිලි ගහන්න යන්නේ චේතනා කරන්න වෙන හැටි බලාගෙන ඉන්නවා. ඉතින් උඟ දෙනකොට අමාරුයි හිතනවා බෑ බෑ මේ මං විශ්ින් කළ යුතු යුතුකම් වගේක් තියෙනවා. ඒ නිසා නිකන් ඉඳලා බෑ කියලා. එහෙම කරන්න 23ක්ම යුතුකම් කරන්න. පැයක් පැයක් ඉන්න බලන්න මොනවත් නොකර. පස්සේ මේ පැය ස්වභාවය කියලා තේරුම් අරගෙන අනික් දේවල් කරන්න වෙලා තියෙන පරම අකුසල් නිසා ඒ නිසා නොකර සිටීමේ යමක් නොකර සිටීමේ හැකියාව බැලීමට බුදුජානකසේ සඳහන් කළ තියෙන සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කොච්චර මේ අපි කරන කතාව නොකර ඉන්න පුළුවන්ද කියලා බලන්න. අද මේ සංනිවේදන ක්‍රම කොච්චර තිබුණත් කතා වැඩි වෙලා මිසක් අඩු වෙලා නැහැ. ඉස්සරහට හැදෙන කෙල්ලන්ගේ බෙල්ල මෙහෙම වෙලා හිටී කියලා කියනවා. මොකද කොහොමදත් මෙහෙමනේ ඉන්නේ දැන්. දේසා පරිණාමයට යනකොට බෙල්ල හිටින්න ඉඩ තියෙනවා මේ පැත්තට. මොකද කොයි වෙලාවෙත් සෙල්ෆෝන් එක ගහගෙන වැඩ ලියන ගම අරක මෙහෙම කරන තාලිය ලියන. එන්නේ එන්නේ ප්‍රශ්න වැඩි වෙලා තියෙන මිසක අඩු වෙලා තියෙනවා. සීදීනස ගන්න ප්‍රමාණය කොච්චර වැඩි වෙලා තියෙනවද දැන් ඔය මෙව්වා එක නිසා. පටන් ගන්නකොට කියනවා කිව්වේ නෑ නෑ sannivedana වැඩි වෙන්න වැඩි වෙන්න අපිට වැඩ ටික කරගන්න පුළුවන් වෙයි කියලා. වැඩ කෙරෙනවා. තැපැල් මාර්ගිකමේ ළමයි හම්බවීම නම් සිද්ධ වෙනවා. ඉස්සර වගේ දෙන්න දෙන්න එකතු වෙන්න ඕනේ නෑ. තැපැල් මාර්ගෙම වැඩි වෙනවා. එහෙම නැත්නම් මේ යටිතල පහසුකම් වැඩි වීම මොකද වෙන්නේ බලන්න. අධ්‍යාපන වැඩි වීම මොකද වෙන්නේ බලන්න. අවුස්සන වැඩි වෙන එක විතරයි වෙන්නේ. ඒ නිසා අපිට පුළුවන් නම් දවසින් දවස වැඩි වැඩියෙන් මේ යමක් නොකර මේ දේශ බලා සිටීමේ කෘත්‍යය දිහා බලනකොට බලන්න පුදුරජාන වංශය දිහා. නැන්සේක තමයි අපිට පෙන්ලා දෙන්නේ මේක කල හැක්කක්. කෙරුවොත් කයට අනුකම්පාවක් කෙරෙයි. හිතට අනුකම්පාවක් කෙරෙයි. එහෙම නැතු මේ දුවන්නම් පස්සේ දුවන රැට් රේස් එකට වැටිලා දඟලනවා වෙන්නේ කරන්න ඒක ප්‍රශ්නයක් නැහැ. පුළුවන් තරම් ඉන්න පුළුවන් ද කියනවා. ඒකට අපි සිංහලෙන් කියන්නේ චේතනා කරන්න එපා මොකේටවත්. වෙන දේ බාර ගන්න. තියෙන දෙයට හැඩ ගැහෙන්න හදාන්න. අදිෂ්ඨාන කරන්න යන්න එපා වෙන දෙයට හැඩ ගැහෙන්න. බාල දක්ෂිකාවක් වෙන්න. බාල දක්ෂෙක් වෙන්න. තියෙන දෙයට හැඩ ගැහෙන්න ගියාම ඒක තමයි මහානකම කියලා කියන්නේ. ඔය තමයි තපස කියලා කියන්නේ. අන්න එක කරලා කරලා කරලා පුරුදු වෙන්න ඕනේ. ඒ ඉබේ සිදුවෙන දේ තමයි ප්‍රകൃතිය. අපි කරන දේ විකෘතියක් කියලා. දැන් අපිට ඉතල තියෙන ඉබේ වෙන දේ විකෘතියක්. අපි කරන දේ ප්‍රകൃතියක් වෙලා නැතිනේ. අනිකේ අනිත් පැත්තට ගිය දවසට කියනවා පටිපදා ඥාන දර්ශන විසුද්ධියේ ඉඳලා ඥාන දර්ශන විසුද්ධියට වැටෙනවා. දේවල් වෙන්න ඇරලා බලන්නේ. පරිපාලන කියන්නේ ඔච්චරයි. පරිපාලන කියලා කියන්නේ අලංකාතුන් අලං අලංකාතුන් අලං කාරේතුම් කරන්න පුළුවන් වෙන්න ඕනේ කරන්න කරවන්න පුළුවන් වෙන්නත් ඕන ඔෆිස් එකේ වැඩ ටික තමන් කරනා වගේම කවුලවක් කෙරෙන්න වැඩ කරනවා හොඳ පරිපාලකයෙක්. එයා හිටියත් එකයි නැතත් එකයි. තමන් මැංගිලි ගහන්න ඕන කමක් නැහැ. එහෙමනම් එයා හොඳ පරිපාලකෙක් නෙවෙයි. ඒගොල්ලෝ මේ කායේ වැඩ ටික වෙයි. ඉර පායයි. පුළුවන් තරම් ඒ දේ වෙන්ඩර්ලා බලන්න පුළුවන්කමක් තියෙනවනේ. ඒ කරන වැඩපිළිවෙලට අපි කියනවා පටිපදා ඥාන දසන විසුද්ධි කියලා. ඒක කවදා හරි ඒක ප්‍රകൃතිය බවටපත් වෙලා මේ මෙතෙක්කල් නටපු නැතිල විකෘතියක් බවටපත් වෙච්ච දාශය අපි කියනවා ඥාන දසන විසුද්ධි කියලා. ඒක මේ හැමදාම හැම වෙලාවෙම කරන එකක් නෙවෙයි. එයාට සාක්ෂාත්කරණයක් සිද්ධ වෙනවා. මම නටනඳ නටනඳ අකුසල් වැඩි. tempat වෙන්න වෙන්න ඉතින් කොච්චරද කියනවනම් ඒ සියලු බුදුරන් වහන්සේලා විසින් දේශනා කරන ලද සබ්බ පාපස්ස අකරණම් කියන එකද බුද්ධ ආගමේ කියවෙන්නෙම නැහැ. බුද්ධ ශාසනයේ හැම බුදුරම කියන්නේ පාපේ නොකිරීම තමයි කළ යුතු දේ. ඒක නොකරන දෙයක් නෙවෙයි කරන දෙයක්. ඒතෙව තමයි කුසල සූප සම්පදා වෙන්නේ. අපි දැන් මේ පින් කරනවා කියලා මොකද්දෝ පටන් අරන් තියෙනවා. ඊට පස්සේ ඉතින් හොදන්න දෙයක් නැහැ. ඊට මීට වැඩිය හොඳයි පව නොකර සිටීම පටන් අරගත්තා නම් ඒක හොඳට ක්‍රියාත්මක වෙනවා පටිපදා ඥාන දර්ශන විදිහට ඥාන දර්ශන විසුද්ධිය පේනවා මේ යන්න දීලා ඒක තියා ඉඳීම තමයි පරිසර කම්පන ලොකුම ලාභය ඒක තමයි අර පිරිමැස් මැදි ලොකුම දේ ඒක තමයි නිහතමානික මැදි ලොකුම නිහතමානිකම ඒ තමයි අන්තිම අහිංසක දේ පොඩි දරුවෝ ඒක කොහොමදත් කරනවා ඒ නිසා පොඩි දරුවෝ ලෝකේ හොබවනවා පොඩි දරුවෝ ඒක නිසා වයසක අය ගුණත් අසහනේ නැති කරනවා. අපිට බැරිද ආයෙත් පොඩි දරුවෙක් වෙන්න? අපිට බැරිද ආයෙත් බුදුන් ඉදිරිපිට ධර්මයේ ඉදිරිපිට සංඝයා ඉදිරිපිට නැවතත් ඒ ලදරු මනසකට ගිහිල්ලා වෙන දේ දිහා බලා සිටීමේ කෘත්‍ය පටන් අරගත්තොත් අපි මේ වෙනකොටත් සීට ගාණක් කරලා තියෙන්නේ. අපි ඒකට සමාදම් වෙන්න දන්නේ නැති නිසා ඒකට අපි අනියමාර්ථයෙන් තමයි උදව් කරන්නේ. කවදා හෝ මේකයි බුද්ධ ශාසනය කියන්නේ කියලා දැනගෙන අනියමාර්ථයෙන් වෙච්ච දේ ප්‍රතිපත්‍යක් විදිහට වෙන්න අනුග්‍රහ කරන්න පටන් අරගත්ත දවසේ කිසිම එකට බාධාවක් නැහැ Tamangeema නොදැනුවත්කම ඇර. Tamangeema තණ්හාව ඇර. කිසිම කෙනෙක් අපිට බාධා කරන්නේ නැහැ. මොකද අපේ පිරිස මේ වෙනකොටත් සෑහෙන එකට ආයෝජනය කරලා තියෙනවා. අන්නේ ආයෝජනය කරපු ශක්තියම ඔළුවට අරගෙන ඒකේ සාර්ථකත්ව ප්‍රමාණය දරගෙන අනේ සාර්ථක වෙච්ච ප්‍රමාණයට අනුග්‍රහකරනද ඒ සාර්ථක වෙච්ච ප්‍රමාණය කියන්නේ සම්මාදිට සම්මාදං කප්ප කියලා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන තුනේ කොච්චර පරියන්කටලා භාවනා කරුවත් කිසිම ගමනක් වෙන්නේ එදින්දා ජීවිතේ කටපරිස්සම් කරගන්න දන්නේ නැත්තම් කොච්චර අපි දන් දීලා භාවනා කරුවත් හරියන්නේ නැහැ කළ යුතු නොකළ යුතු කර්මාන්ත දන්නේ නැත්තම්. ඒ දෙකටම වැඩිය දරුණුයි අපි ජීවත් වෙන ජීවන රටා. මොනම ක්‍රමයකින් හෝ කවුරු හරි සූරකෑමක් කරනවනම් අධාර්මික ජීවිතයක් ගත කරනවනම් ඒක තීන්දුව කරලා ඒක නොකර ඉන්නකම් භාවනායේ දියුණුවක් එන්නේ නැහැ. සම්මා ආජීවයේ හරිය බව තේරුම් ගන්නද සම්මා ආජීවයේ හරිය ගමන් සම්මා වායාමේ වැඩි වෙනවා. තමන්ට භාවනා කරන්න ඕන තරම් කාලය හම්බ වෙනවා. ඕන තරම් හයිය ලැබෙනවා. අපේ මේ කාලය සහ අපේ ශක්තිය විනාශ කරන්නේ මිච්ඡා ජීවි. වැරදි ජීවන රටාව. අද හරිම අමාරු ජීවත් වෙන්න. ඒ නිසා පුළුවන් තරම් අහිංසක වෙන්න, පුළුවන් තරම් නිහතමානී වෙන්න, පුළුවන් තරම් අර පිටිමැස්මෙන් ජීවත් වෙලා ජීවන රටාවෙන් කාටවත් කරදර වෙන්න දෙන්නේ නැතුව හිටියනම් Tamanට තීරේ දවස පුරාම භාවනා මධ්‍යස්ථානට යන්න ඕනේ සතියෙන් ගත කරන්න පුළුවන්. එතකොට සතිය කියන එක අඛණ්ඩ දෙයක් බවට පත් කරගන්න. එතකොට අපි ওই හිතන සමාධිය එච්චර අමාරු දෙයක් වෙන්නේ නැහැ. අපි මේ ලැබලා තියෙන දේවල් මේ එකලස් කරගෙන ඒ බලශ්‍රීකාව ඍජු කර ගැනීමට මේ ධර්ම දේශනාවත් දේශනාවලියත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා ශිරු දිනාට ඒ තමන් පිළිබඳව විශ්වාසය ඇති කරගෙන පෙත ඍජු කර ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි අපි පුරුදු පරිදි මේ වෙලාවෙත් සුළු වෙලාවක් කරගනිමු. ittavata chadi gata sajjahana කිරීමේ උපයාසපය ගන්න ලදී කුසලයේ ලෝකවාසී සීළු සත්‍යයන් සමග හදා බෙදා ගැනීම සඳහා ittavata aacagamme hi sambataṃ puñña sampadaṃ sabbhi deva anumodantu sabba sampatti siddhya ittavata aacagamme hi භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා එත්තාවතාච ගම්මේ ඊ සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගාමයිද්దికා චිරං රක්칸තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාගාමහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරං ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තියා මිනා පුඤ්ඤ කම්මේන මාමේ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 mano?